අත්ති භික්කවේ විචිකිච්ඡාඨානියා ධම්මා තත්ත අයෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයමාරෝ අනුප්පන්නස්සවා විචිකිච්ඡාය උපාදාය උපන්නස්සවා විචිකිච්ඡාය භීයෝ භාවාය වේපුල්ලායාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ චින්තන රටාව සකස් කරගන්න ඕනේ. අපේ හිතට ලෝකය වැටහෙන විදිහ සකස් කරගන්න ඕනේ. ලෝකය වැටහෙන විදිහ નિවර්දිව සකස් කරගත්තේ නැති හින්දා අපි හරියට දුක් විඳිනවා. වැරදි වැටහීම් ඇති වෙලා. වැරදි වැටහීම් කියලා කියන්නේ කෙනෙක් හොඳ කෙනෙක් ගැන නරක කෙනෙක් කියලා වැටහීමක් තියෙනවා නම් දුක් ඇති වෙනවද නැද්ද? එතකොට ඒ දුකෙන් වැඩක් තියෙනවද? කෙටියෙන්ම කියනවනම්. කෙටියෙන්ම කියනවා නම් හොඳ කෙනෙක් ගැන නරක කෙනෙක් කියලා අදහසක් තියෙනවා නම් අපිට දුක් ඇති වෙනවා. ඒ දුක එතකොට වැඩක් ඇති එකක්ද? නේද? ළමයෙක්ගේ වැරද්දක් කියලා අපි හරියට දුකෙන් ඉන්නවා. බලනකොට ඒ ළමයා වැරද්ද කරලම නැහැ. පස්සේ දැනගන්නේ දුකෙන් හිටිය කාලේ අපරාධද නැද්ද? <laughs> නේද? ඒ දුක තේරුම් ගන්න නැති දුකක් එතකොට. ආන් ඒ වගේ තේරුමක් නැති දුකක් විඳිනවා පංච උපාදානස්කන්ධයෙන් හින්දා. පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය දන්නේ නැති හින්දා එහි සත්‍ය ස්වභාවය අපේ මනසට වැටහෙන්නේ නැති හින්දා වැරදි අවබෝධය තියෙන හින්දා අපි දුක් විඳිනවා පින්නත් නෑ. ඉතින් ඒක අර දැන් ළමයා ගැන වැරදි වැටහීමකින් ඉන්න වෙලාව කියලා හිතන්නකෝ. හිතට එකගවමද නැද්ද ඒක තේරෙන්නේ? මගේ හිතට එකගව මං කියනවා මෙයා වැරදි වැඩ කරනවා කියලා. එයා කරන්නෙම නැති වැඩක්. නමුත් මට හිතෙන්නේ මේක එහෙමයි නේද? ඒතර මගේ හිතට දැනෙන ඔක්කොම හරි කියලාද හිතෙන්නේ එතකොට? නේද? හිතට එකඟව මම කියනවා මේ ළමයා වැරදි වැඩේ කරන්නේ කියලා. බලනකොට ඇත්තට මෙයා එහෙම කරන එකක් නෙවෙයි. එහෙනම් මම ඉන්නේ හිතට එකඟවයි. ඒතර ඒක හරිද? එහෙනම් හිතට දැනෙන දැනෙන දේ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ජීවත් වෙන අපිට දැනෙන දැනෙන හැමදේම නිවැරදි කියලා විශ්වාසය තියන්න පුළුවන්. ආදරේ දැනෙනව නේද? ඊර්ෂ්‍යාව දැනෙනවා, ක්‍රෝධය දැනෙනවා, වෛරය දැනෙනවා, ලෙන්ගතුකම් දැනෙනවා. එක දිගට කට්ටියත් එක්ක ඉන්න ඕන කියලා දැනෙනවද නැද්ද? නේද? මේ මේ අය වෙනස් වෙන්නේ නැති වෙයි කියලා දැනෙනවද නැද්ද? ඒ ඔක්කොම හරි කියලාද හිතන්නේ? නේද? මෙන්න මෙහෙම දැනෙන හින්දා අපි ඒ ගැන බලාපොරොත්තු ඇති කරගන්නවා. ඇති වෙනවා ඇත්තම ඇති කරගන්නව නෙවෙයි බලාපොරොත්තු ඇති වෙනවා. ආන්ගේ බලාපොරොත්තු ඇති වෙච්ච හින්දා බලාපොරොත්තු කැඩෙනවා. මේ ලෝකයේ තියෙන දේවල් අපිට අයිතියක් නැති බව වටහා ගන්න නම් අපිට ඕන හැටියට තියෙන දේවල් නෙවෙයි කියලා මේ මම මගේ කියලා අරගෙන තියෙන මට දැනෙන දේවල් වගේක් තියෙනවා. මම මගේ කියලා පින්නන්නේ අපිට දැනෙනව නේද හැමෝටම මම කියලා දැනෙනව නේද මට මම කියලා දැනෙන විදිහටමද දන්නේ තව කෙනෙකුටත් මම කියලා දැනෙන්නේ හොඳට ඉතලා බලන්න නිකන් ගැඹුරින් පොඩ්ඩක් මට මම කියලා ඉවරලා දැනෙන ගතියක් තියෙනවා මං ගැන නේද තව කෙනෙකුට එයා ගැන දැනෙන්නේ ඒ විදිහටම දන්නේ. මොකද කියන්නේ? එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මට මං ගැන දැනෙන විදිහටම මට මං ගැන දැනෙන විදිහක් තියෙනවනේ මම මේ වගේ කෙනෙක් මම මේ වගේ ප්‍රතිරූපයක් තියෙන කෙනෙක් මම මේ වගේ වැඩ කරන කෙනෙක් කියලා මට මං ගැන දැනෙන විදිහටම මං ගැන දැනෙන කවුරු හරි කෙනෙක් තව ලෝකේ ඉන්නවද දන්නේ එහෙම ඉන්න තියෙන ඉඩ කඩක් නැහැ. නේද? බොහොම අඩුයි මට මං ගැන දැනෙන විදිහටම මං ගැන වෙන කෙනෙකුට දැනෙනවා කියලා හිතන්න අමාරුයි නේද? එහෙනම් මං මං ගැන මට දැනෙන එක කාට විතරයිද? එතකොට මට විතරයි ඒක. හරියට නිකන් ගඟක් මැද ඇති වෙලා යන දිය බුබුලක් වගේ දැනද්ද අපේ ජීවිතේ එතකොට. නේද? කැලයට පිපිලා පරවෙලා යන මලක් වගේද නැද්ද? ඇයි? ඒ මල දන්නේ ඒ මල පිපිලා පරවෙලා ගියා විතරයි. නේද? ඒක ඒකට විතරයි. ඒ වගේ අපි අපි ගැන හිතාගෙන හිතාගෙන මම එක එක විදිහ මම මේ විදිහයි මම මේ විදිහයි මම මේ විදිහයි කිය කී හිත හිත ජීවත් වෙනවා. ඒක කාට විතරයිද? මැරෙනකම් මම මං ගැන මේ මේ විදිහට හිතාගෙන ජීවත් වෙනවා. ඒකත් හරි කියලා විශ්වාසද? දැන් තේරුම් ගන්න ඕනේ මෙතන ලොකු පටලැවිල්ලක් පටලෙවිල්ලක් තියෙනවා පින්නන්නේ නැති දේවල් වගේක් තියෙනවා කියලා දැනි දැනි මට මං ගැන හිතෙන යම් විදිහක් තියෙනවා නම් අන්න ඒ විදිහටයි මට අනිත් අය ගැනත් හිතෙන්නේ. ඔක හැම වෙලේම අපි කියනවා. මට පුළුවන් නම් මොකද එයාට බැරි. එහෙම කියන්නේ ඇයි? මට පුළුවන් නම් ඇයි එයාට බැරි? මට ඉවසන්න පුළුවන් නම් ඇයි එයාට බැරි? මට දරන්න පුළුවන් නම් ඇයි එයාට බැරි? මට නිවැරදිව ඉන්න පුළුවන් නම් ඇයි එයාට බැරි? ඒ ඔක්කොම අපි ගන්නේ කාට සාපේක්ෂවද? Tamanට සාපේක්ෂව. නේද? නමුත් ඒක වැරදි කියලා මරණකම්ම තේරෙන්නේ අපිට. මම මං මට සාපේක්ෂව අනිත් අය ගැන තරහ උපද්දවා ගන්නවා. මට මගේ මානසිකත්වය කියන එකට අනුවයි මං හැඩ ගැහිලා තියෙන්නේ. මොකක් හරි උපකරණයකින් අපි හිතමුකෝ දැනෙන විදිය පැත්තකින් තියලා අපිට තියෙන අවබෝධ දෙක මාරු කරා කියලා. මොනවා හරි කරලා එහෙම කරන්න පුළුවන් වුණා කියලා. මට මේ ලෝකේ යමක් දැනෙන විදිහ වෙන කෙනෙකුට දැනෙන විදිහ කොහොම හරි මාරු කරා. ඔළුව නරක් වුණා වගේ දැනෙන්නක නැද්ද? නේද? එහෙනම් අපි ඔක්කොම මේ තනි තනියම ජීවත් වෙන මිනිස්සු තනි තනියම හරියට නිකන් අර යමක් සකස් වෙලා ප්‍රෝග්‍රෑම් වෙලා කියලා කියන්නේ අපි නේද මොන හරි දෙයක්. අන්න ඒ වගේ තනියම ප්‍රෝග්‍රෑම් වෙච්ච කට්ටියක් අපි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි දිගහැරෙන්නේ තනියම ඉන්නකොට පුටුවක් උඩට වෙලා බස් එකේ යනකොට වැස්සකට අහු වුණාම එහෙම නේද? ඒකට මේකේ නිවැරදි නිවැරදිභාවය දැනගන්න නම් යම් කිසි ආකාරයක පින්වත්නි අපිට මූලාශ්‍රයක් ඕන වෙනවා. විශ්වාසය තියාගෙන ඉදිරියට යා හැකි ක්‍රමවේදයක් ඕන වෙනවා. මොකද මට දැනෙන්නේ මං ගැන මට මට මට හිතෙන විදිහට. නේද? මං වෙලාවකට කියනවා බණ කියද්දි හැමෝම රජෙක් හැමෝම රජිනක් කියලා. කොයි ලෝකෙද? ආන්න හරි ඔය කියන්නේ. හැමෝම තමන්ගේ ලෝකේ රජුරුව, තමන්ගේ ලෝකේ රැජින. නේද? ඒ ලෝකේ තමන්ට ඕන හැටියට මෙහෙවන්න ලෑස්ති කරගන්නවා. ඉතින් ඒ ඒ අය ඒකයි මේ හරියට යුද්ධ. ලෝක දෙකක් අතර යුද්ධද නැද්ද ගෙවල් වල? නේද? හැමෝම සාධාරණයි එතකොට බලනකොට. ඉතින් මේකෙදි කෝකද හරි කෝකද වැරදි කියලා හොයාගන්න තියෙන බැරිකම තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. නිවැරදි දේ ගැන විශ්වාසයක් නැතිකමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව තරම් ඉදිරියට යන්න ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්න හේතු වෙන තවත් ධර්මයක් නැති තරම්. හරි. මොකද කවුරු කියන දේද මම අහන්නේ කියලා. ඒ මදිවට. මේ ධර්මයම කිය කිය ධර්මය තුළින්ම එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහ අර්ථ දැක්වීම කියනවද නැද්ද? කොහොමත් විචිකිච්ඡාවට යට වෙච්ච අපිට මොන වෙනවද එතකොට? අල්ලපුලේ ගැහුවා වගේ වෙනවා. කරගන්නම දැන් යනවා. මොකද කරන්නේ? තවත් අපේ විචිකිච්ඡාව වැඩි වෙනවා. ඉතින් ඒකින්ද මොකක්ද කරන්න ඕනේ විචිකිච්ඡාව නැති කරගන්න. විචිකිච්ඡාව උපදින තැන් 8ක් දේශනාවේ සඳහන් වෙනවා. එකක් බුදුරජාන් වහන්සේ ගැන විචිකිච්ඡාව උපදිනවා. සැක උපදිනවා. හිටියද බුදුරජාන් වහන්සේ කියලා කෙනෙක්? හරිද? ඒ වගේම ධර්මය ගැන සැක උපදිනවා. මේ ධර්මය සත්‍යද? මේ ධර්මය නිවැරදිද? මේක බුදුජාන් වහන්සේම සකස් කරපු ධර්මයද කියලා සැක උපදිනවා. ඒ ධර්මය තුල භාවිත භාවිතයෙන් වාසය කරන මහා සංඝරත්නය කෙරෙහි සැක උපදිනවා පින්නන්නේ. මේ මහා සංඝරත්නය මේ පිළිවෙතෙහි ඉන්නවාද? සමහරලාට උන්වහන්සේලාම කියනවා නිවන් දකින්න බෑ කියලා. දැන් නිවන් දකපු කාලේ ඉවරයි ආය දැන් බෑ මේ වර්තමානයේ බෑ කියලා සැක උපදිනවා හැම කෙනෙකුට. හරි ඊළඟට ශික්ෂාව පිළිබඳ සකපුදිනවා. මේ ශික්ෂාවෙන් පළක් තියේද? මේ ශික්ෂාවෙන් වැඩක් තියේද? මේ ශික්ෂාව මොකටද කියලා කරුණු කාරණා දන්නේ නැතුව සකපුදිනවා. ඉතින් අන්න ඒකද ශික්ෂාව මොකටද මේවා ගැන කරුණු හොයන්න ඕනේ අපි පින්නන්නේ අපි. මේ කරුණු හොයාගත්තාම අපිට මේ සැකය උපදින්නේ නැති වෙනවා. ඊළඟට පෙර භවය පිළිබඳව කලින් භවයක් තිබුණාද පුබ්බාන්ත කියලා කියනවා මේ පූර්ව භවයන් පිළිබඳව නෑ එහෙම එකක් නෑ මේක මෙතනම තමයි තියෙන්නේ ඔය එක එක වගේ ඒවා තිබ්බද නැද්ද ඔය කිව්වට එහෙම කොහොමද කියලා සැකපදිනවා අපරාන්තය ගැන සැකපදිනවා නොයෙකුත් ආකාරයක මේ කර්ම කර්ම ඒවා කොහේ හරි රැස් වෙන්නේ නැහැ මේවා පළ දෙන්නේ නැහැ මේ විදිහට ඒ පැත්ත ගැන නොයෙකුත් වැරදි දෘෂ්ටිಯಿಂದ සැකපදිනවා පුබ්‍රාන්ත අපරාන්ත කියන දෙකම පිළිබඳ සැකපදිනවා දැන් ඒතර 6යි බුද්ධ ධර්ම සංඝ ශික්ෂාව කියන එකයි හතරයි. පූර්වාන්ත අපරාන්ත පූර්ව අපරාන්ත කියන තුනයි. එතකොට හතයි. නේද? අන්තිම තමයි පටිච්චසම්පාද ධර්මය ගැන සැකපුදින. බුද්ධ ආදී අටපැන සැකය කියලා කියන්නේ ওই ටිකට. හරි? මේවා ගැන උපදින සැක නැති කරගන්න ධර්මයේ සඳහන් කරලා තියෙනවා කළ යුතු දේවල් වගේ. හරිද? මූලිකවම කළ යුතු දේ තමයි කුසලාකුසල ධර්මයන් පිළිබඳව සාවජ්‍ය ඒ කියන්නේ වැරදි නිවැරදි ධර්මයන් පිළිබඳව ඊළඟට විනය පිළිබඳ ධර්මය පිළිබඳ ආදී හැම ධර්ම කරුණක් පිළිබඳවම යෝනිසෝ මනසිකාරය නිවැරදි මනසිකාරය ඒ වගේම මේ සැකපදින ආකාරයට වැරදි ධර්මයන් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් වැළකී සිටීම ඔය දෙකම එකයි එතකොට නේද? නිවැරදි දේවල් ගැන යෝනිසෝ මනසිකාරයෙන් වාසය කිරීමත් වැරදි දේවල් ගැන අයෝනිසෝව නැවත නැවත මෙනෙහි කරන්නේ නැතුවත් වාසය කිරීමෙන් මේක නැති කරගන්න පුළුවන්. මෙතෙන්දී අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා නිවැරදි දේ වැරදි දේ එතකොට දැනගන්නේ කොහොමද කියලා. හරිද? නිවැරදි දේ වැරදි දේ දැන ගැනීම සඳහා අපි ඉස්සෙල්ලාම මම ඊයේ සඳහන් කරා මේ පිළිබඳව. මොකද අපි විමතියකටපත් වෙනවා පින්නත්. අපේ හිතේ අරමුණේ සැකයක් ඇති වෙනකොට ඒ අරමුණේ බැස ගන්න බැරුව යනවා. මතකද මම ගියේ මතක් කරා උසස් පෙළ විභාගයකට ලෑස්ති වෙන ළමයෙක් ඉන්නවා. මේ ළමයාට හිතෙනවා අහවල් දේ කරොත් හොඳයි. ටික දවසක් කරනවා නෑ අනිත් දේ කරොත් හොඳයි. නෑ අනිත් දේ කරොත් හොඳයි. ඉතින් ඒක අරමුණකට ය아가න්න බෑ. යන අරමුණ ගැන සැකනම් Tamanට ඒ අරමුණට යන්න බෑ. ලෞකික අරමුණකටවත් යන්න බෑ. ඉස්සෙල්ලාම සැක නැති කරගන්න අපි ඕනම කෙනෙක් ලෞකික ජීවිතය දියුණු කරගන්න උනත් ඕනම කෙනෙක් මොකද කරන්න ඕනේ? මම යා යුතු තැන නේද? මම අහන මේ අත්තන්ගේ. ජීවිතේට අරමුණක් තියනවද? නේද? සමහර ජීවිතවලට අරමුණකුත් නැහැ. ඒකෝට තමයි පිසු වගේම ඉන්නේ. හරිද? එහෙනම් පළවෙනි එක ජීවිතේට අරමුණක් තියෙන්න ඕනේ. වැඩි දෙනෙකුට ජීවිතේට අරමුණක් තියෙනවා. හරිද? ඊළඟට මම අහන ඊළඟ ප්‍රශ්නේ තමයි අපි විපිලිස්තර වෙන්නේ. තම තමන්ට තියෙන අරමුණ નિවරදිද? අපිට තියෙන අරමුණ નિවරදිද කියලා අහුවාම ප්‍රශ්නයක් එනවා. අන්න ඒ નિවරදිද කියලා බලා ගන්න වෙනවා. කොහොමද මං හොයාගන්නේ? මට දැනෙන විදිහට નિවරදිද? මගේ තීරණය හරිම තීරණයද? නෑ අන්න ඒකටයි අපි පින්නත් මේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නේ. අපිට මහා බල සම්පන්න ශාස්ත්‍රඥයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. බුදුරජාන් වහන්සේ කියන්නේ තුන් ලෝකයේම අවබෝධ කරගත් උත්තරමයන් වහන්සේ නම. අපිට මේ ලෝකය දැනෙන්නේ දල වශයෙන් ගත්තොත් අපිට මේ ලෝකය දැනෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සතුට ලබන්න පුළුවන් විදිහටයි. ඒ සතුටේ අපි ඇලි ගලි වාසය කරනවා. ඉන් ඔබට ගිය, ඉන් එහාට ගිය ඒවායින් අත මිදිච්ච දුකට හේතු වෙන්නේ නැති සැපයක් සතුටක් ගැන දේශනා කරපු පැහැදිලි ධර්මතාවයක් අපිට ලැබිලා තියෙනවා. ආන්ගේ ධර්මතාවය තුලින් පැහැදිලිවම සතුටටම හේතු වෙන කාරණාවක් තමයි ඒ ධර්මතාවය තුල තියෙන්නේ. ඉතින් අද දවසේ අපි නීවර ගැන කතා කරලා ඉවර වෙලා හෙට දවසේ ඉඳලා අන්න එතෙන්ට හිත වට ගන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කරනවා. හරි. ඒ ක්‍රමය තමයි බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ ගැන මහා සංඝරත්නය ගැන ඒ හැම දෙයක් ගැනම සැක නූපදින්න නම් බුදුරජාණන් වහන්සේගේ පිරිස ඒ ධර්මය තුල හික්මිච්ච අය මේ ලෝකේ පරිහරණය කරන විදිහ හරි ආන්ගේ මේ ලෝකේ පරිහරණය කරන විදිය සහ ඒ මානසිකත්වල වෙනස පිළිබඳ අපූර්වට විග්‍රහ කරලා තියෙන දේශනාවක් තියෙනවා ඒ දේශනාවට කියනවා ආර්ය වංශ දේශනාව කියලා. ආර්ය වංශකයෙකුගේ ජීවිතය. ඒ මුනිවරයෙකුගේ ජීවිතය කොච්චර සුන්දරද කියලා. කොච්චර සුවදායකද කියලා. කොච්චර නම් ගැඹීරද කියලා. කොච්චර අභිමානවත්ද කියලා. කොච්චර ඍජුද කියලා. ඒ කණ්ඩායම් ජීවත් වෙච්ච විදිහ මේ ලෝකයේ ඉපදිලා මේ ලෝකයේ අන් අයට ගෝචර නොවන විදිහට ඊටා උසස් තැන් පිළිබඳව උසස් මානසිකත්වයන් රස විඳපු රස විඳින ඒ මහා උත්තමයන්න් වහන්සේලාගේ ජීවිත පිළිබඳව සිතුවිලි පිළිබඳව ජීවත් වෙන ආකාරය පිළිබඳව සතුට වෙන විදිය පිළිබඳ උන්වහන්සේලා සතුට වෙන පිරිසක් සාමාන්‍ය මනුස්සයා සතුට වෙන්න භාවිතා කරන විදිය මේ චීවර සන්තෝෂය සේනාසන සන්තෝෂය ගිලන් ගිලා පින්ඩපාත සන්තෝෂේ සහ භාවනා රමතාවේ කියලා කොටස් හතරකින් යුතුව තියෙන කාරණා ටික සාකච්ඡා කරොත් මට හිතෙනවා මේ විචිකිච්ඡාව දුරු වෙයි කියලා. ඒකින්ද අපි හෙට දවසේ නම් එහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා බහුසෘතාවය වර්ධනය කරගන්න. නමුත් අද අපි කතා කරන්නේ ඒක නෙවෙයි. එතෙන්ට යන්න අපේ සැකේ නැති වෙන්න අවශ්‍ය කරන කාරණා මොනවද කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් වාසය කළ යුතු ගොනු කරගත යුතු කාරණා මොනවද කියලා. පළවෙනි එක බහුසුත්තාවයයි. බහුසුත්තාවය කියන්නේ බොහෝ ඇසූ පිරූතෙන් ඇති බව. අද මේකට හරිය පහසුවක් තියෙනවා. ඇයි? අපේ ළඟටම ධර්මදේශනා ගෙදරටම එනවා නේද? ගෞරවනීය සායනහන්සලා ගෙදරට වැඩම කරනවා. ආරණ්‍ය සේනාසන වල ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ ආධාරණ ස්වාමීන් වහන්සේලා බොහෝ නේද බොහෝ වියත් පඬිවරු මහා වටිනාකමක් තියෙන කිට් වෙන්නවත් ගත්තාම මට මහා ගැඹීර ස්වභාවයක් වෙනවා. හරි වටින නායක ස්වාමීන් වහන්සේලා අපේ ගෙදරට වඩිනවනේ. දිවාරයන බලා ගෙදරට වඩිනවා. කවදා වෙච්ච දේවල්ද මේවා? නේද? ඉතින් ඒකින්ද ඒක අපිට කොච්චර භාග්‍යද කොච්චර පහසුද ඒ විතරක් බලන්න. වඩිනකන් ඉන්න ඕනේ නැහැ වඩම ගන්නත් පුළුවන්. දැන් ඒ තරම් තාක්ෂණය දිනුනලා කැමති වෙලාවක තමන් කැමති සායනාංශල මගේ ධර්මයක් ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන තාක්ෂණය තියනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි ගවේෂණය කරන්නන් හට කොච්චර පහසුවක් තියනවද? සමහර වෙලාවට යම් ධර්ම කරුණක් ගැන වෙනදා පොත්පත් පෙරලලා බොහෝ හොයන්න තියෙද්දී තා කෙටි වෙලාවකින් ඒ ධර්ම කරුණ ගැන හැම දෙයක්ම හොයාගන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. අතන මේකෙන් අපි ගන්න ওই ප්‍රයෝජනයේද කියලා මට කියන්න එපා ඇතුලෙන් අහලා බලන්න අන්තර්ජාලයෙන් නේද මේක දේවල් වලින් අපි මේ ප්‍රයෝජනය ගන්නවද කොච්චර පහසුවක් තියනවද මේ විද්‍යුත් මාධ්‍යයන් හරහා තමන්ට ධර්මය හොයා ගන්න. එහෙනම් බහුසුද්ධතාවය වර්ධනය කරගන්න අද තරම් පහසු යුගයක් තවත් නැහැ. හරිද? ඉතින් මේ බහුසුද්ධතාවය වර්ධනය කරගන්න යද්දී අපි ගොඩාක් පරිස්සම් විය යුතු වෙනවා. තාක්ෂණයේ මේ පැත්ත තියෙනවා වගේම තමයි යම් යම් මිත්‍යා අදහස් ගන්න නැත්තන්ට තමන්ගේ මිත්‍යා අදහස් අන්න ඇතුළට අරගෙන යන්නත් මේකෙන් ලොකු පහසුවක් තියෙනවද නැද්ද? එහෙනම් අපිට පදනමක් ෆවුන්ඩේෂන් එකක් හදලා තියෙන්න ඕනේ. මෙන්න මේ පදනම තුලයි මේ ධර්මයේ ඉදිරියට යන්නේ කියලා මම ඊයේත් මතක් කරා. ඒ සඳහා අපි ත්‍රිපිටකය ගවේෂණය කරන්න ඕනේ. ඒක අධ්‍යයනය කරන්න ඕනේ. නිවැරදි බුද්ධ වචනේ හොයන්න ඕනේ අපේ පින්වත්නි. ඒක පදනම කොට තියාගෙන අන් අයගේ මත ඒත් එක්ක සංසන්දනය කරමින් තමන්ගේ පහසු උදා කරගන්න ඕනේ. කවුරු හරි මොනවා හරි දෙයක් කියලා දෙනවා නම් ඒ කියලා දෙන දේ ධර්මයට ගැලපෙනවද කියලා බලලා ඒක සමාදම් වෙන්න ඕනේ. හ්ම්. ඒ සඳහා හැම වෙලේම අදහසින් ඉන්න ඕනේ නැත්නම් අපේ බෞද්ධතාවය කියන එක වෙනත් පැත්තකට හැදිලා යනවා. ඒ නිසා බොහෝ බොහෝ කරුණු දන්න කෙනෙක් බවට පත් වෙන අහවල් දේ අහවල් තන අහවල් තන අහවල් තන තියනවා කියලා කියන්න පුළුවන් කෙනෙක්. අහවල් තැනින් මම මේ දේ උකහා ගත්තා කියලා කියන්න පුළුවන් තත්ත්වයක් Tamange මනසට ධර්මානුකූල ධර්මය, ඒ කියන්නේ ධර්මය ඇදිලා එන්න ඕන Tamange මානසිකාරයෙන්. භවස්ෘතයි කියන්නේ ඒක එයා කතා කරොත් බොහෝ දේවල් කියන්න පුළුවන්. අපි නොයේකුත් ශේෂ්ඨයන් ඉගෙන ගත්තා. නීතිය ඉගෙන ගත්තා. නීතිය සම්මත කරගත් දෙයක්ද නැද්ද? නීතියේ වර්ධින් තැන් නැද්ද? තියෙනවා. නේද? විද්‍යාව ඉගෙන ගත්ත තාක්ෂණික විද්‍යාව. තාක්ෂණික විද්‍යාවට සැරෙන් සැරේ මොකද උනේ? මොකද උනේ එක එක නියමයන් ආවා කාලෙන් කාලෙට. පසු කාලෙන්න මොකද උනේ? ඒ ඒ නියමයන් වෙනස් වුණාද නැද්ද? ඊට පස්සේ ඒ කට්ටිය කල්පනා කරනවා මෙච්චර කාලයක් අපි මේ නියමය තුල හිටියා මේක සම්පූර්ණයෙන්ම වැරදි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි විදිහට දන්නේ එහෙම වෙනස් කරපු එක තැන. දැන් අවුරුදු 2500ක් තුල මෙන්න බුදුරජාන් වහන්සේ නියමයන් ඉදිරිපත් කරලා තියෙනවා ස්වභාව ධර්ම නියමය. ස්වභාව ධර්මයේ සකස් වෙන විදිය. නේද? මමත් ස්වභාව ධර්මය. එහෙනම් මං ගැන දේශනා කරලා තියෙනවා. එහෙනම් ඒ ඒ එක නියමයක්වත් සංශෝධන නැත. විනය සංශෝධන තිබ්බා බුදුරජාන් වහන්සේ කාලයේදීම. නමුත් ධර්ම සංශෝධන නැහැ. හරිද? විනය කියන්නේ සම්මත කරලා පනවගත්ත දෙයක් මොකටද? ශාසනයේ පැවැත්ම සඳහා විඩෙන් විඩේ බුදුරජාණන් වහන්සේම සමහර වෙලාවෙ ශික්ෂා ජීවමාන කාලයේදීම සංශෝධනය කරා. නමුත් ධර්මය සංස පටිච්චසම්පාදේ මම කලින් මෙහෙමයි දේශනා කරේ මම සංශෝධනය කරනවා දැන් ඒක කියලා එහෙම මේ දේශනා කරපු දවසේ ඉඳන් පසු වෙනකන් සංශෝධනය කරාද? ඇයි සංශෝධනය නැත්තේ? ඒක ඇත්ත හින්දා, ඒක සත්‍ය හින්දා. සත්‍ය දේ නේද නිවැරදි දේ තුල ආය සංශෝධන හිටින්නේ නැහැ. එහෙනම් එහෙනම් අපිට අපිට ලොකු හැඟීමක් ජනිත වෙන්න ඕනේ අපි අපි ඒ ධර්මය තුළ අපේ බෞද්ධත්වභාවය වර්ධනය කර ගන්න ඕනේ. මාව රවට්ටන්න කාටවත් බෑ. හරි. දැන් මේ අතට මම මෙහෙම ඉන්නකම එකපාරට කියනවා මේ දන්නවද? මං ඊයේ රෑ ඉඳන් රහත් වුණානේ. මොකද කරන්න ඕනේ? මම රහත්භාවය ප්‍රකාශ කළා. මේ ඇත්ත මොකද කරන්න ඕන? මගේ දිහා බලාගෙන ඉන්න ඕනේ. නේද? ගවේෂණය කරන්න ඕනේ. එකපාරට පිළිගන්නවා එහෙමද? නෑ ගවේෂණය කරන්න ඕන කොහොමද? මොකක් එක්කද? ආ බහුසුතභාවය තියෙන්න ඕන අපිට ඒ වෙලාවේ. හරිද? බහුසුතභාවය තියෙන්න ඕනේ මොකක්ද? රහතන් වහන්සේගේ ගුණයන්, රහතන් වහන්සේගේ ලක්ෂණ, රහතන් වහන්සේගේ හැසිරීම පිළිබඳව මගේ මනසට කාරණා සහිත ඇදිලා එන්නේ මම ඒ පිළිබඳව අසුපිරුතන් තියනවනේ නේද දැන් මොකද කරන්නේ බලමුකෝ උන්නාන්සේ කියනවනේ රාත් කියලා බලමුකෝ චුට්ටක් නේද කොහොමද කියලා බලන්න ඕනේ මාව කොලිතන් නේ මං කියන්නේ කියන්නේ රිදෙන දේවල් කරලා බලනකොට නේද රිදෙන දේවල් වෙනකොට රිදෙනවනම් හඹාගෙන යනවනම් නේද එක එක දේවල් වල පලි ගැනීම තියෙනවනම් ඉතින් ඒ වගේ ඉතින් මම ඔය නිකම්ම උදාහරණ කීපයක් කිව්වා ඒ වගේ හොයන්න ආහාර ගිජුකම තියෙනවනම් ලාභ සත්කාර වලට ගිජුකම තියෙනවනම් හ්ම් ඉතින් ඒව දැනගන්න ඕන කොහොමද මේ කියපු වචනට නෙවෙයි ආ තව කෙනෙක් කියනවා මෙන්න මෙහෙමයි ප්‍රථම ධානයට යන්නේ කියලා කියනවා ඉතින් අපිත් ඔහේ ඉඳගෙන ප්‍රථම ධානය අදිස්ථාන කරගෙන විකාර කරගන්නවා ඉතින් ඇයි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා මෙන්න ධර්මයේ තියෙනවා එහෙනම් මොකද කරන්න පුළුවන් ඒ පිළිබඳව හොයලා බලන්න පුළුවන් දෙයිද නේද අපේ මනසට නැగిලා එන්න ඕනේ මෙන්න පදනම කරන්න කලින් කළ යුතු දේ දැනගත හැකි ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. මේ දේ කරොත් මේ දේ වෙනවාය කියලා පැහැදිලිවම සඳහන් කරලා තියෙන ධර්මයක්. ඒක සැක නැතුවම මේ දේ කරොත් මේ දේ වෙනවාය කියලා Tamanට තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. අන්න ඒ ධර්මය තුලින් Taman ඉදිරියට යනකොට සෝවාන් වෙන විදිහත් කොයි වගේ මානසිකත්වයක් ආපුහාමද සෝවාන් වෙන්නේ කියලා පවා ධර්මයේ තුලිතා පැහැදිලිව තියෙනවා. සෝවාන් පුද්ගලයා පටිසම්පාද ධර්මය අවබෝධ කරගන්නවා. පටිසම්පාද ධර්මය අවබෝධ කරගත්ත සෝවාන් පුද්ගලයාට විචිකිච්ඡාව නැති වෙනවා. මොනවා සෝවාන් ඵලයේදී අයින් වෙන්නේ? සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා. නම් මේ විපිරිසර බව ධර්මයේ තුල තියෙන විපිරිසර බව සැක මාත්‍රයක් උපදින්නේ නැහැ. ඒකයි කියන්නේ ස්රෝතයට වැටිච්ච ධාරාවට වැටිච්ච කෙනා නිවන් මඟට වැටිච්ච කෙනා කියලා කියන්නේ ඒකයි. හරි එතනින් එහාට එයාට ආය මේ කෙලෙස් සහිත ලෝකෙට නේද? බව හතක්කින් මෙහා එම බව හතකින් එහා එමක් ආය ආය නැහැ. හරි. ඉතින් එහෙමනම් මේ මේ ධර්මයේ තුල අපි බහුසුත භාවය වර්ධනය කරගන්න ඕනේ. ඒ භෞතිකතාවය වර්ධනය කරගන්නේ නැතුව අපි බත් කකාම ඉන්නවා. අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවා. හරිද? හොය යුතු දේවල් නේද? හොයන්න ඕන දේවල් කොච්චරවත් තියෙනවා අපිට. Taman ගැන හොයාගන්න තියෙද්දි මොකද කරේ? නේද? රටේ ලෝකෙ තියෙන ඔක්කොම ගැන දැනට හැබැයි වැඩක්ම නැති මේ ලෝකෙටත් වැඩක් නැති පරලෝකෙටත් වැඩක් නැති නේද? එහාට මෙහාට නැති මහා අටල මෙට්ටල දේවල් තමයි නේද කතා කර කර හොය හොය ඉන්නේ. මේක නෙවෙයි කළ යුතු දේ. තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න අවශ්‍ය කරන යම් තාක්ෂණයක් ඉගෙන ගන්න ඕනේ. ඒ තාක්ෂණය තුල තමන් හොඳ ප්‍රබලයෙක් වෙන්න ඕනේ, පරිණත කෙනෙක් වෙන්න ඕනේ. ඒකල ඒක ජීවත් වෙන්න පාවිච්චි කරගමු. එතනින් එහාට සංසාර විමුක්තිය සඳහා නේද තාක්ෂණය දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. මෙහෙම හිතියට වැඩක්ද? මාව ඊළඟ සැරේ හරකෙක් වුණොත්, ඊළඟ සැරේ එළුවෙක් වුණොත්, කුකුලෙක් වුණොත්, එළදෙනක් වුණොත් කැමතිද ඒ ජීවිතේට? නේද? කරට මාල දාලා ගේ ජීල්ලගෙන හ්ම් නේද? කණුවේ බැඳලා එහෙම ඉන්නවට කැමතිද? පුන්නකු ටිකක් එහෙම කාලා නේද? එහෙම ඉන්න උනොත් එහෙනම් මේකෙන් බේරෙන්න උනේ කවුද බේරගන්න ඉන්නේ? කවු කවුරුවත් බේරගන්න නෑ එහෙම කරන්න આવොත් මේ අපේ තාත්තා හරකෙක් කියලා ඉන්නවා අපි සලකමු කියලා ගෙදර ගිහින් තියාගන්න කවුරු ලෑස්ති නෑ දන්නේ නෑ එහෙම මේ සතර හරිය භයානකයි පින්නත් නේ ඒ භයානකම තේරුම් අරගෙන මේ ලැබිච්ච ජීවිතයේ නේද? මේ ධර්මය අවබෝධ කරගන්න අපි කොහොමද කරන්නේ කියලා හොයන්න ඕනේ. ලහි ලහියේ හොයන්න ඕනේ. හ්ම්. කොයි ධර්ම මොකක් හරි රටකට යන්න භාෂාවක් ඉගෙන ගන්න කිව්වොත් කොහොමද වැඩේ? ඒ දැන් කොරියාව යන්න ඕනේ කිව්වොත් එහෙම නේද? කොරියන් භාෂාව ඉගෙන ගන්න දවසයි 2යි 3යි 4යි ආන්. ඒ කැමැත්ත වැඩි හින්දා. පාලි භාෂාව හරි නැත්නම් ත්‍රිපිටකය පරිවර්තනය කරලා තියෙන පුරාණ සිංහල භාෂාව. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ පොත් කියවන්න බෑ කියන්නේ. නේද? එහෙනම් ත්‍රිපිටක පොත් ටික අරගෙන ගවේෂණය කරන්න කම්මැලි වෙලා හරියන්නේ නැහැ. එහෙම කළා බහසුතතාවය බහසුතතාවය වර්ධනය කරගන්න ඕනේ. දැන් පළවෙනි එක බහසුතතාවය දෙවෙනි එක පරිපුච්ඡ කතා. හරිද? මොකද කරන්න ඕනේ? දැන් මෙතන කරගන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නකො. අපි ධර්මය දැනගන්න හොයා ගන්නවා. දැන් කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා දැන් මේ දවස්සේ කතා කරන්නේ නීවරණ ධර්ම ටිකම කියන්නේ නීවරණ කියලා જાතියක් තියෙනවා කියලා නීවරණ පහ මොනවද කියනවා දහම් පාසල් යන කාලෙම ඉගෙන ගත්තා මේ ප්‍රශ්න පත්‍රයට ලිව නීවරණ දැන් දන්නවා නීවරණ හැදෙන්නේ කොහෙද අපේ සිතේ එතකොට අපේ සිතේ උපදින නීවරණය මේකයි කියලා අපේ සිතෙන්ම දැනගන්න ඕන හඳුනගන්න ඕනද නැද්ද ධර්මය තුල තියෙන හැම දෙයක්ම එහෙම පින්නන්නේ කාමච්ඡන්දයට ප්‍රතිවිරුද්ධ ධර්මතා තියෙනවා. ඒක තමයි නෙක්ඛම්මය. එතකොට නෙක්ඛම්මය වගේම කාමච්ඡන්දය කියලා කියන්නේ දෙපැත්තට අදින දෙකක්. හරි? ඒවා උපදින්නේ කොහෙද? සිතේ. මගේ සිතේ අවශ්‍ය ප්‍රමාණයට නෙක්ඛම්ම සිතුවිලි පහළ වෙනවාද? තමන්ගේ තුලින් නෙක්ඛම්මය කියන්නේ මොකක්ද? ව්‍යාපාදේ කියන්නේ මොකක්ද? මෛත්‍රිය කියන්නේ මොකක්ද? උද්දච්චය කියන්නේ මොකක්ද? අවික්‍රේපය කියන්නේ මොකක්ද? හරිද මේ විදිහට මේ දැනගත්ත ධර්මය මේ ඇතුලේ තියෙන උපකරණයත් එක්ක ගලප ගලපා ගලප ගලපා බල බල ගලපන්න බැරි තැන් ගැන මොකද කරන්න ඕන? ප්‍රශ්න අහන්න ඕන. හරිද? මේක කොහොමද සකස් කරන්නේ මේක කොහොමද නිවැරදි කරන්නේ අනාත්මයි කියලා කියන ඇත්තට මේක අනාත්මද මේක එහෙම නැහැ කියන කියන ඔක්කොම පිළිගන්නවා. ඊයේ පෙරද බලනකොට එක්කෙනෙක් කියනවා භාවනා කරනකොට ධම්ම කොටස ආත්මයි අනාත්මයි අනිත් වෙලාවට ආත්මයි කියලා. එහෙනම් දැන් අලුත් මතයක් දාන්න. භාවනා කරන්නේ නැති වෙලාවට ආත්මයි. දැන් බණ අහනකොට ආත්මයි. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයන් අනාත්මයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කරන වෙලාවට ආත්මයි කියලා. බණ අහන වෙලාවට ආත්මයි කියලා. ඉතින් අහන්න ඕනේ. නිකන් ඉන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අහන්න බෑ කියන්නකෝ. අ මෙතනින් නැගිටලා යන්න දෙන්න එපා. අල්ල ගන්න ඕනේ. නේද? ඔහොම වැඩින්ද? ඔහොම වැඩින්ද? මේ මොකද්ද මේ? Tamanට පැකවපු දෙන දේවල් ගැන නේද? අර පොඩි කාලේ නම් මොකද කරේ පන්තියේ ඉඳගෙන හිටියා ගණිත ගුරුවරයා ගණිත උගන්වනවා ප්‍රශ්න අහන්න කිව්වා මට ප්‍රශ්න ගොඩායි මම මොකද කරේ? ඔය ගල් ගෙඩිය වගේ හිටිය අනිත් අය අහන්නේ නැවෙන් ගිරගන්න. මගේ ප්‍රශ්නේ අහගන්න ආත්ම ශක්තිය නැතුව මම මොකද කරේ? ඔය හිටියද නැද්ද? අදටත් එහෙමද නැද්ද? ඔය ඉන්න. ඊට පස්සේ අර හරක හරි එළදෙන හරි වෙලා ඉපදුනාට පස්සේ ඉතින් ආය අහන්නම බෑනේ එක වචනේ මොකක්ව අහන්න බෑනේ එතකොට. නෑ ජීවිතේටම එක වචනේ මොනවා හරි අහන්න ගිහින් ඉතින් අහන්න වුණොත් එහෙම අහන්න ගිලකම් කියන්න දෙන උඹ බෑ කියලා විතරයි. දැන් එක්ක නම් තේරෙන්නේ නැහැ. එදා වෙනකන්ද ඉන්නේ මං. මං ගිලගෙන ඉන්න එපා. පරිපුච්ඡ කතා කියලා කියන්නේ ප්‍රශ්න විචාරලා Tamanට තියෙන සැක වේගයෙන් දුරු කරගන්න ඕන පින්නන්නේ. නැත්තම් විචිකිච්ඡාව නැති වෙන්නේ නැහැ. ඇතුලේ සැක තියාගෙන ඉන්න නැතුව අහන්න ඕනේ. අහලා විසඳා ගන්න ඕනේ. ඒවා සඳහා කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සැකෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේකෙන්ද අපි දැඩි දැඩි තීරණයකට ඉන්න ඕනේ. ඊළඟට විනයේ පකතඤ්‍යුතතා. ඒ කියන්නේ විශේෂයෙන් මේක භික්ෂුන් වහන්සේලාටයි දැන් මේ විචිකිච්ඡා කියන දේ ගැන කතා කරනවා නම් පින්නන්නේ ගොඩ දේවල් කතා කරන්න තියෙනවා. නියම ප්‍රඥාව නියම ඒ කියන්නේ ඊටාම ප්‍රබලව දැනගන්න ඕනේ විනය පිළිබඳව. මේ අතත් එහෙමයි. සීලය පිළිබඳව දැනගන්න ඕනේ හොඳට. අර ගිහි විනයකුත් තියෙනවනේ. පැවිද්දෝ පැවිදි විනය ගැනත් ගිහියත්ෝ ගිහි විනය ගැන මේ විදිහට අපි පිළිපදින්න ඕනේ කියලා ඒ පිළිබඳව ඒ පිළිබඳව බොහෝ වශයෙන් කරුණාකාරණා දැනගන්න ඕනේ. ඒක මොකටද විනය කියලා දැනගන්න ඕනේ. ඇත්තට විනයයි ශාසනයේ ආයුෂයයි කියලා කියනවා. ඒ විතරද? නෑ. නේද නිවන් ද අන්තිමටම නේද විනය ගැන සඳහන් කරලා තියෙන තැන් වල අන්තිමට තියෙන එක නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙනවා අපේ හිත ඇදලා බැඳලා තියෙන වැට වැට තමයි විනය කියලා කියන්නේ මේ සීමාවෙන් ඔබට යන්න බෑ බෞද්ධයා බෞද්ධ භික්ෂුවට මෙන්න මේ සීමාවෙන් ඔබට යන්න බෑ ඒ වෙන මොකටද මේක ඒක නීතියක් දාලා තියෙන දෙයක් නෙවෙයි ඒක නීතියක් තමයි නමුත් ඒක මේ දඬුවම් දෙන නීතියක් නෙවෙයි ඉහළම දඩුව මොකද්ද විනය තියෙන? බෞද්ධ විනය. බ්‍රහ්මදණ්ඩය. හරිද? බලන්න ඉහළම දඩුවම බ්‍රහ්මදණ්ඩය. දැන් චන්න තෙරුන් වහන්සේට බ්‍රහ්මදණ්ඩය පැනෙවුවා කියලා ආනන්ද හාමුදුරුවෝ කියලා කිව්ව වෙලාව චන්න තෙරුන් වහන්සේට මොකද උනේ? කලන්ත දාලා වැටුණා. ඒ තරම් දරුණු එකක් ඒක. දඬුවමට තියෙන බය අද නැති වෙලා ගිහිල්ලාද නැද්ද? මර දඬුවමටවත් බය නැහැ. හැබැයි බෞද්ධ භික්ෂුව බ්‍රහ්ම දණ්ඩයට මරණ දණ්ඩයට වැඩිය බයයි. ඒක තමයි විනයේ හික්මීම කියලා කියන්නේ. හරි? විනය තුල අන්න ඒ හින්දා මේ විනය පිළිබඳව දැනගැනීමෙන් සැක පසුව උපදින නේද මේ විනය මොකටද? ඇයි මේ විනය අපි පාවිච්චි කරන්න ඕනේ? විනය නැතුව මොකද්ද කරන්නේ? කරන්න පුළුවන්. විනය ගැන තැකීමක් නැහැ. විනය ගැන Taman දන්නේ නැති හින්දා ඒ පිළිබඳව සමහර ඇත්තන් නොදන්නකම හින්දා සැක උපදින්නේ නැහැ පිළිබඳව. ධර්මයේ සඳහන් වෙන නොදන්නකම විනය කඩන්න හේතුවක් නෙවෙයි කියලා. හරි? නොදන්නකම විනය කඩන්න හේතුවක් නෙවෙයි. ඉතින් ඒකින්ද විනය පිළිබඳ අපි බොහෝ කරුණු කාරණා දැනගෙන තියෙන්න ඕනේ. තමන්ගේ පැත්තෙන්. ඒ වගේම ඊළඟ කාරණා අදිමෝක්ක බහුලතා. ඒ කියන්නේ ටික ටික ටික ටික ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, పూర్වේ නිවාසානුසති ධාන ආදි වශයෙන් චතුපපාත ධාන මේවා මේ මේ පරචිත්ත විඥානන එවගේ නේව සංඥාන ආසඤ්ඤායතන දක්වා කොටස මම කියන්නේ මේ වගේ දේවල් පින්නන්නේ අපිට ගෝචර නැති දේවල්ද මිනිසුන්ට කරන්න බැරි දේවල් දන්නේ නැහැ මම මේ අතගෙන් මෙහෙම අහනවා. මිනිස්සුෙකුට කරන්න බැරි දේවල් වගේක් දේශනා කරලා පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේ. මිනිස්සුෙකුට කරන්න බැරි දේවල් වගේක් දේශනා කරලා පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. අපි ඒක කියන්න කැමති නෑ. ඇයි අකමැති? ඒවා කරන්න පුළුවන් හින්දා නේද? බත් කන මිනිසෙකුට කරන්න පුළුවන්. අම්මා තාත්තගෙන් ඉපදිච්ච මිනිසෙකුට කරන්න පුළුවන්. හ්ම් එහෙනම් ඇයි අපි මේවාට ඉදිරිපත් වෙන්නේ නැත්තේ? ඇයි අපි මේ පැත්තට නැඹුරු වෙන්නේ නැත්තේ? ආන් ඒවා සිදු කිරීමෙන් තමයි Tamanට සැක දුර වෙන්නේ. කුබ්බාන්තය පිළිබඳ සැකය දුර වෙන්නේ පටිච්චසම්පාදය තේරුම් අරගෙන යමෙක් පැහැදිලිවම පෙර භවයන් දන්නා වූ නුවණ ඇති කරගත්තාද ආයසක මාත්‍යකවත් උපදින්නේ උපදින්නේ නැහැ. හේතු අනුව සකස් වෙන පරිසම්පාදයේ තේරුම් ගත්තද යාට සැක උපදින්නේ උපදින්නේ නැහැ. හරිද? ආත්ම ආත්ම වශයෙන් තියෙන පෙර භවයන් එක ආත්මීය වශයෙන් ගන්න පුළුවන් දෙයක් නේ සකස් වෙන පෙරහැර තේරුම් ගන්න ඕනේ. බොහෝ දෙනා උඩින් පලෙන් කතා කරන ආත්මයක් නැහැ ආත්මයක් නැහැ කියන බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු පිරිසක් නේද ජාතක කතා ටික අරගෙන බලනකොට කොච්චර කල් ඇවිල්ලා තියෙනවද මේ ආත්මය නෙවෙයිද? නාම තකපදින ඒවා ගැන බලද්දි. ඇයි ඒ? පටිච්චසම්පාදේ දන්නේ නැති හින්දා. පටිච්චසම්පන්නව එන පෙරහැරක්, පටිච්චසම්පන්නව එන සම්තතියක් තියෙනවා. ඒ සම්තතිය ආත්ම කොට ගන්න බෑ. ආත්ම වශයෙන් ශූන්‍යයි. හරිද? ඉතින් ඒක වරද්දාගත්ත කට්ටිය මොකද කරන්නේ? මේක තමන්ගේ වසඟයට ගන්න පහන් දෙකක් එක ළඟ තියලා යම් නේද? අපි සංසාරයෙන් නිවන් දකින්න තරම් කරටියෙන් යනකම් අපි එකට ඉමු කියලා. නේද? ප්‍රාර්ථනා කරනවා. ඒ වරද්දගෙන. අයියර ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඇතුළේ පිරිස මේ සසර එකට ඇවිල්ලා තියෙනවා. මටත් එහෙම යන්න තියෙනවා නම් හොඳය. නේද? කාශ්‍යප හාමුදුරුවෝත් යන්න ලෑස්තිලා ඉන්නවද දන්නේ නැහැ කියලා වගේ තව දහස් තියෙනවද දන්නේ නැහැ. <laughs> නම් අපි යන් ඒත් එක්ක නේද කට්ටියක් එක්ක යන් කියලා එක එක්කෙනා එක එක්කෙනා එක එක කට්ටියත් එක්ක කල්ලි කල්ලි ගිහිලා එකම ධර්ම ආසනයක නේද? එකම ධර්මය ශ්‍රවණය කරලා එකම තැනකදී එකම ධර්ම මණ්ඩපයේ ගිය කියලා දන්නේ නැද්ද ඔයලා ලයිස්තුව දන්නවද? දුක් විඳින්න යන්න ලෑස්ති. ඉතින් ඒකින්ද ඒ ඔක්කොමට හේතුව මොකද්ද? මෙන්න මේ තියෙන තමන් අදිමෝක්ෂයන් වලට යන්නේ නැහැ. අවබෝධය සඳහා යන්නේ නැහැ. මාර්ගඵල දක්වා යන්නේ නැහැ. මාර්ගඵල ආදී දේවල් දක්වා යන්නේ නැහැ. ආන් එතෙන්ට යන්න අපේ හිත යොමු කරගන්න ඕනේ. ඉතින් සෝවාන් ඵලයටපත් වුණා නම් ආය සැකයක් ඇති වෙන්නේම ඇති වෙන්නේම නැහැ පිළිගන්න. ඊළඟට විචිකිච්ඡාව නැති වෙන්න ඊළඟ කාරණාව විදිහට සඳහන් කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ හැම වෙලේම නෑ නෑ නෑ නෑ කියන්න ඕනේ. ඔහොමනම් හරියන්නේ නෑ. ඔහොමනම් හරියන්නේ නෑ කියලා සැක දැනෙනකොට ඒ දැනෙන සැකයන් දුරු කර ගැනීම සඳහා අපිට නිබඳව নিরතුරුව අපේ ජීවිතේ නිවැරදි කරන කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඕනෑ පින්නත් නැත්නම් අපේ හිත නේද අර යන්න බෑ කර්මනකට පාරවල් වරද්ද ගන්න පොඩ්ඩක් තා ගමනක් යන්න ගියාම හරියට පාර දන්නේ නැත්නම් කියලා දෙන්න කෙනෙක් නැත්නම් එක වගේම දැන් ප්‍රධාන පාරෙම යන්න කියලා කියන ප්‍රධාන පාර වගේම අතුරු පාරක් තියෙන හුඟක් වෙලාවට හැරෙන්න වෙනවද නැද්ද කොහේ යයිද දන්නේ නැහැ මකුළු දැලේ පැටලුණා වගේ පැටලෙනවා. ගමන යන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඉතින් ගමන යන්න නම් නේද එහා පැත්තේ ආසනේ ඉන්න ඕනේ පාර දන්න කෙනෙක්. පාර දන්න කෙනෙක් කියනවනම් අපිට කිසි බරක් නෑ යාම වැදගෙන යනවා. ඉතින් පාර දන්න කෙනා හොයාගන්න ඕනේ. පාර දන්න අයව ළඟින් ආශ්‍රය කරන්න ඕනේ. ළඟින් ආශ්‍රය කරමින් වරදිනකොට වරදිනකොට වෙන එකක් එයා සාසනයේ සඳහන් වෙන්නේ අපේ පින්වත්නි මේ ගිය දරුන් වහන්සේට බුදුරජාන් වහන්සේ දේශනා කරා තනියම භාවනා කරන්න අඹවණයට යන්න හදනකොට නෑ එපා කල්යාණ සහායකෙක් එක්ක යන්න කියලා. අන්තිමට මොකද උනේ ගොඩාක් පිපිලිසර වුණා. එතකොට කල්යාණ සහායකෙක් පවා ඕනේ. ඇයි කියන්නේ? කල්යාණ මිත්‍රයා ළඟට යන්න ඕනේ මම. නේද? කල්යාණ මිත්‍රයා ළඟට ඇදගෙන යන්නත් කෙනෙක් ඕනේ. කල්යාණ සහායකයා කියන්නේ යාට. නැත්නම් කල්යාණ මිත්‍රය ළඟට මම කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා කියන හොඳ හිතලා බලන්න. ළඟින් ඉන්න යාළුවෙක් ඉන්නවා මට. හොඳ යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න. මොනවා හරි නරක වැඩකට මගේ හිත පෙළඹිච්ච කාලයක් තියෙනවා කියලා මතක් කරගන්න කිහින් පෙළඹිච්ච වෙලාවල් තියෙනවනේ. ඒ කාලේට අර හොඳ යාළුවා ගැන මොකද හිතන්නේ? එයාව දකිද්දි මග අරින්න හිතන ගතියනවද නැද්ද? නේද වැරදිට පෙළඹලා වැරදි වැරදින් වැරදිට වැරදි යෙදිලා ඉන්න කාලේ වෙනකොට හොඳ අයව මග අරින්න හිතනවද නැද්ද? නේද? වදයක් වගේ දැනෙනවද නැද්ද හොඳ අයව? ආන් බලන්න මේ වෙලාවට හොඳ අය ළඟට ඇදගෙන යන්න අතරමැදියෙක් ඕනේ. ආන් ඒ වගේ කල්යාණ සහායකෙක් පවා ආශ්‍රය කරනවා. කල්යාණ ශාස්ත්‍රයේ සැකේ නූපදින්න ධර්මය තේරුම් ගන්න කොච්චර වටිනාකමක් තියෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් තියෙන්නේ සත්‍රාය කතා. සැකය උපදින්න ආකාරයේ කතා එකතු වෙලා කළ යුතු නැහැ. හරිද? මොකද මම කල්පනාවෙන් ඉන්නකොට මං සිහියෙන් ඉන්න ඕනේ. මම මේ ධර්මය තුල නිවැරදිව ඉන්නේ, නිවැරදි ගමනක් යන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ සඳහා මට දැනට දැනට කළ යුතු දෙයක් මම දන්නවා. දැනට කළ යුතු දේ කළා කරන්න ඕනේ මම ඒ ටික කරලා නැහැ. හ්ම් බොහෝ විට අපි කළ යුතු දේ පැත්තකින් තියලා මොකද කරන්නේ? ඊටා ඉහළ තැනක් ගැන කතා පටන් ගන්නවා. හරි? දැන් ඔන්න මගිනුත් ඇවිල්ලා අහන අන්තරාභවය තිබේද නැද්ද? දැන් දෙන්න උත්තර. දැන් මේ පැය ගණන් කතාවට ඇල්ලලා ඕක ගැන තර්ක විතරක කරන්නයි හදන්නේ. මං කිව්වා හරි ඒක හොයමු. ලංකාවේ ඉන්න බෞද්ධ එකතු කරලා ලොකු වාදයක් තියෙනවා අන්තරාභවය තියෙනවද නැද්ද? හරිද? වාදයක් කියලා තීරණයක් ගමු. දැන් ඒ එතනින් තීරණය කරන අන්තරාභවය නැහැ කියලා. ඔයා පිළිගන්න කැමතිද? තියෙනවා කියන කතිය පිළිගන්න කැමතිද? නැහැ. එහෙනම් වැඩ දෙවාද? වැඩ නැහැ. අන්තර්භාවය තියෙනවද නැද්ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? හොඳට සිල් රැකලා, ಗುಣ පුරලා, භාවනා කරලා, චතුත් අධ්‍යානයේ හිත නංගලා පෙර භවයට හිත යොමු කරලා බලන්න තමන්ගේ පැත්ත. බලපුවම මොකද වෙන්නේ? අන්තර්භාවය තිබුණා අහු වෙනවද නැද්ද? ආ එහෙනම් හොයාගන්න පුළුවන්කම තියෙද්දී මේ මොනවද බැඳිවල යන්නේ එක එක බැඳිවල නේද සෝවාන් ඵලය ගැන සැකයක් තියෙනවා නම් මොකද කරන්න ඕන සෝවාන් වෙන්න අවශ්‍ය කටයුතු ටික සම්පාදනය කරගන්න දැනට කරන්න ඕන ටික අඩුම ගානේ පංචශීලයක්වත් ආරක්ෂා කරන්නේ නැතුව ඉන්නනේ මහා දරුණු ධර්ම ගැටලු හරි මහා ලොකු ලොකු දේවල් දැඩි සාකච්ඡා ලෑස්ති කරගන්න හදනවා හැබැයි ප්‍රතිපත්තිය ඇයි මට ප්‍රතිපත්තිය පුරන්න බැරි කියලා තමන්ගේ පැත්තෙන් හොයන්න ඕනේ. ආන් එතකොට අවශ්‍ය කරන දේවල් ටික අහු වෙනවා. ඒන් එහෙම තමන් ළඟ තියෙන තමන් දැනට දන්න ධර්මය තමන්ගේ තුලින් ක්‍රියාත්මක කරවන්න. හරි? ආන් එහෙම ක්‍රියාත්මක කරනකොට අපිට තේරෙයි වැටහෙයි අපේ පින්වත්නි කොහොමද මේ தත්යෙන් ගොඩට එන්නේ කියලා. ඒකින්ද මේ අසත්‍යය කතා කියලා කිව්වම අසත්පුරුෂ කතාවම නෙවෙයි. ධර්මය වුණත් Tamanට අවශ්‍ය නැති ආකාරයට ධර්ම විතර්ක පහළ වෙන විදිහට සැක උපදින විදිහට නොයේකුත් දෙනා නොයේකුත් දෙන දේවල් කරනවා ඉතින් කරපු දේ මම මට මට වැඩ වගේක් තියෙනවා ඊට කලින් කරන්න මට ඔය ඉලක්කයට යන්න තව ඊට මෙහා කරන්න දේවල් වගේ තියෙනවා මට ඒ ටික පැහැදිලි මට තාම මේ පන්සිල්වත් රැක ගන්න බෑ හරි මට තාම හිත එක එක කරගන්න බෑ හිත එකඟ කර ගැනීම සමාධිය වැඩි වීම පැත්තකින් තබා ධර්ම මොනවද විවාද නම් බහුලයි. ඉතින් අපි තා පැහැදිලිව නේද මොකද කරන්න ඕනේ? කළ යුතු දෙයට අවතීර්ණ වෙන්න ඕනේ. පටන් ගන්න එක මාත්‍රයක් සිල් රැකනා. එක මාත්‍රයක් භවනා කරා නම් තමන්ගේ පැත්තෙන් විශාල ආනිසංස වාරයක් ලැබෙනවා. ජීවිතයේ සතුට හඹාගෙන යන්න ලෑස්ති වෙන්න. ජීවිතයේ සතුට තියෙන්නේ බාහිර ලෝකයේ නෙවෙයි ජීවිතයේ සතුට තියෙන්නේ තමන්ගේ හිතේ සතුට හොයන විදිහ arya වංශිකයෝ සතුට හොයන විදිහ පිළිබඳව අපි සාකච්ඡා කරමු නේද එතකොට අපේ සැක සංකා අයින් වෙලා අලුත් මගක් විවර වෙයි අපිත් සතුට හොයන විදිහක් තියෙනවා බුදුරජාන් වහන්සේගේ දරුවොත් සතුට හොයන විදිහක් තියෙනවා අනේ චින්තනය අනුව බුදුරජාන් වහන්සේ මිනිසුන් වර්ගීකරණය කරලා චින්තනයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. චින්තනය අනුව කරපු වර්ගීකරණයේ ඉහළම වර්ගීකරණය තමයි ඉහළම අය තමයි මේ ශාසනයේ බිහි වෙච්ච රහතන් වහන්සේලා. රහතන් වහන්සේ කියන જાතිය නේද වර්ගය කොහොමද වෙන් කරේ බුදුරජාන් වහන්සේ? ඒකට චින්තනය වෙනස් කරගෙන මෙන්න මේ සීමාවෙන් එහාට වැරදි සිතුවිලි එන්නේ නැහැ කියලා. ඊට මෙහා සකදාගාමි, අනාගාමි, සකදාගාමි, සෝවාන්. එතන මේ විදිහට චින්තනයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. එහෙනම් අපිත් ආන්ගේ චින්තනයේට ඒ වර්ගයට වැටෙන්න ඕනේ. ඒකින්ද අද ඉඳන් අපි නිවර්ණ ධර්මය පිළිබඳ සාකච්ඡා කිරීම පොඩ්ඩක් කියලා ආර්ය වංශිකයෙකු තුල නිවර්ණ ධර්ම ටික ඉවර කරලා පෙර දවසේ ඉඳන් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපේ සිතේ මහා හැඟීමක් ඇති කරගන්න. මේ ලෝකෙම ඉපදිලා මේ ලෝකෙම ජීවත් වෙලා මේ ලෝකෙම ලෝකෙම අයින් වෙලා යන මිනිසුන්ගේ එක එක්කෙනාගේ තියෙන එක එක විදිහේ සිතුවිලි ගොන්නක්. ඉපදිලා මැරිලා යනකම් එක එක්කෙනා එක එක විදිහට ජීවත් වෙනවා. ඒ එක්කෙනාට ආවේනික ලක්ෂණ සහිතව. උන් අතරින් උතුම් ත්‍ත්වයටපත් වෙච්ච ඉහළ මානසිකත්වයක් රහසේ රටවින්ද උත්තමයාණන් වහන්සේලාගේ ඒ ගැඹුරු මානසිකත්වය පිළිබඳව යම් ඉවක් යම් අදහසක් ඇති කර ගැනීම සඳහා මම හිතන්නේ අපි ආර්ය වංශිකයන් ගැන සාකච්ඡා කිරීම වටිනවා කියලා. ඉතින් ඒ සඳහා හෙට දවසේ ඉඳන් ඉරකට ලබා ගැනීමෙන් අද දවසේ අපි ධර්ම දේශනාව නිම කරනවා. මේ අතන්ට අද දවසේ මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට රැගෙන එන්න දායකත්වය ලබා දුන්නේ මේ ඉදිරියෙන් ඉන්න මේ මැදිරියේ ඉන්න මේ පින්වන්ත දායක පිරිස. එයා ධර්මයේ ශ්‍රවණය කරන ගමන්ම අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන වැඩ පිටාව පසුබිම සකස් කළා. ඉතින් මේ විදිහට සත්භාවයෙන් කටයුතු කරපු මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. හැම දිනකටම ධර්ම ශ්‍රවණමය ආනිසංසය ලබා දුන්න මේ පින්වත් අයට මේ උතුම් ධර්මය තුලින්ම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා සුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති